අපි අහමු දැන් වෙලාව කියද කියලා. දැන් වෙලාව සවසහතර පසුවී විනාඩි පහළවයි. ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි තාත්තේ. පුතේ අන්න එතන තමයි ඉවසන්න ඕන හොඳම තැන. සදහම් සුරකින්න එතහම් අදහන් සුදනන් හැම දෙන්න දහමින් සුරකින්න සැමට ගුණ නැන දෙන්න ඇසුරක් සිවූරටටම විදුල කිසුරක් මේ ළම පිටේ අපේ යාළුවන්ගේ හපන්කම්. ලොව ශ්‍රේෂ්ඨතම ගත්කරුවෙකු වුණු රුසියානු ජාතික මැක්සිම් ගෝර්කිගේ අභාවය. ඉතිං අපේ තෙහන්ස නඟි සූදානම් වෙලා ඉන්නවා ඒ මහා ගත්කතුවරයා ගැන ඔබට කියන්න. රුසියානු මහා ගත්කරු ලෙස විරුදාවලියලත් මැක්සිම් ගෝර්කිගේ මුල් නම ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොච්. ඔහු එක්දස් නවසය හැට අටේදී ගෝර්කි නගරයේදී උපන්නේය. ඔහුගේ පියා දිලිදු අඩුවකි. පුංචි ඇලෙක්සේ හතරවන අවුරුද්දට පා තබත්ම සිය පියා කොලරා රෝගයට ගොදුරුයි මියගියය. මව මිය යන විට ඔහුගේ වයස අවුරුදු දහයකි. මෙසේ මව්පිය දෙදෙනාම අහිමි වූ පුංචි ඇලෙක්සේ සීයාලග ඇති දැඩිවිය. ඔහුගේ සීයා එනම් මවගේ පියා කුඩා තීන්ත සාප්පුවක අයිතිකරුවෙකු විය. මුණුබුරා කෙරෙහි දැඩි ගතියක් පෑ ඔහු සමහර විට ඔහුට තද බල ලෙස දඩුවම් කළේය. ආච්චි අම්මා ඉතා කරුණාවන්ත කෙනෙකි. කතා ගෙතීමෙහි සමත් ඈ සුරංගනා කතා ඉතා අනර්ග ලෙස ගොතා කීවාය. පුංචි ඇලෙක්සේගේ ජීවිතය අලංකාර කළේ ඒ කතාය. ඇලෙක්සෙයි පෙෂ්කොච්ට තුන්වැනි පන්තිය දක්වා පමණක් ඉගෙනීමට ලැබුණේ. අවුරුදු කීපයක්ම නොයෙක් රැකියාවල යෙදීමට මේ අනාගත ගත්කතුවරයාට සිද්ධ වුණා. කඩයක ආවතේවකරයෙකු වශයෙන්ද රැකියාවල්හි නිරත වුණා. මෙසේ විවිධ තැන්වල රැකයා කරමින් ජීවිතයේ තිත්ත අඩුත දැනගත්තා. ඒත් හොඳ මිනිසුන් අවංක හදවත් ඇති අය මුණගැහීම නිසා ඔහු තුළ ඔහුගේ ආත්මවිශ්වාසය ඇතිවුණා. එක්තා සටසි අසූ හතරදි ඔහු පෙෂ්කොච් කසාන් නගරයේ විප්ලවවාදී සංවිධානයට බැදුනා. එක්දා සටසියසූ නමේදී ඔහු සිරගත වුණා. ඉන් නිදහස ලැබුවේ එක්දා සටසිය අනුවකේදී. ඒ අතරතුරේදී තම සිත තුළෙස් ඇදී ගිය චිත්‍ර ගත්කරුගේ පළමු කතාවල වස්තුබීජය වුණා. ඉසිර්ශීල් මැහැල්ල රජාලී ගීතය වැහිල් හිනියා කනවාලම් විල්කාශාදී කතා මින් ප්‍රකට වුණා. එක්තැසටසි අනු දෙකේදී මකාර් චුද්‍රා ලියෝ හෙතම මැක්සිම් ගෝර්කි නම් අන්වර්ථ නමින් එය පල කලා. එදා පටන් කෙමෙන් රුසියාවපුරා පැතිරේ ගිය ගෝර්කි නාමය ලොව පතල වුණා. කෙටිකතා නවකතා නාට්‍යාදය කෘතින් එක පිට එක පල වුණා. යහමුත් දැන් වෙලාව කියද කියලා. දැන් වෙලාව සවස හතර පස වී විනාඩි විසිතුනයි. මහමකට යහමකක්. ෆෝර්න් එක් අනේතියන් වාහනෙලවන්න එපා තාත්තේ. මහමකට යහමකක්. මේ පණිවිඩය ඔබ වෙතගෙනාවේ විදුල ළමා ගුවන් විදිලියෙන්. අපච්චි මං පලවෙනිිය වුණොත් මොනාද දෙන්නේ <laughs> මොනාද පුතාට ඕන ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ ගෙනත් දෙන්නකෝ දරුවන් සතුටු කිරීමටත් දරුවන් ඉල්ලනදේ අරන්දීමටත් බොහෝ දෙමාපියන් බැඳී සිටිනවා ළමා කාලය තුළ ජංගම දුරකථනය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වීමට තරම් ඔබ දරුවාගෙන් දුරස්තද අවබෝධයකින් තොරව ජංගම දුරකථන භාවිත කිරීම තුළ දරුවන් කොතරම් වැරදි සඳහා යොමු වෙනවාද. අහිතකර තරංග ජාන විකෘතින් සඳහා ජංගම දුරකතනය රිජුදායකත්වයක් සපයනු ලබනවා. දරුවන්ට වැඩිහිටියන් ලෙස නොව ළමයින් ලෙස ජීවත් වන්නට පාර කියන්න. එය දෙමාපිය ඔබගේ වගකීම මෙන්ම යුතුකමක්ත වන බව මතක තබාගන්න. ඔබ දන්නවාද දන්නවාද. කිරිබඳු ද්‍රව්‍ය නරක් නොවී තබා ගැනීමේ පාශ්චරීකරණය ලොවට අනාවරණය කළේ එදහස් නමසය හැට හයවර්ශයේදී ලොවී පාශ්චරනම් ප්‍රංශවිද්‍යාඥා විසිනී. විදුල. ඔබ දන්නවාද මැස්සෙක් තප්පයට තුන්සිය වරක් කටුගසන තටුගසන බව ලෝ වඩාත්ම ජනප්‍රී විනෝදාංශය මුද්දර එකතු කිරීමවත් ඔබ දන්නවාද ගොළුබෙල්ලකොට සිරුර කපානගෙන මොහත් අලයක් උඩ ගමන් කළ හැකිලු නයිවිෂ බලපාන්නේ මිනිසාගේ ස්නායුපද්ධරය බව ඔබ දන්නවාද. පිරිමි මොල එක බර අවුන්ස හතලිස් අටක් සහ ගැහැනු මොල එක අවුන්ස හතලිස් අටක් වෙන බව ඔබ දන්නවාද. මෙන්න පහක්. පස් පැගිරි පංචමහා පර්වත පංචමහා ගංගා පංචායුද. එතකොට දැන් අපි කියන්න යන්නේ පස් පැගිරි ගැන. පස් පැගිරි තමයි මහානාරං නංනාරං ප්‍රමනාරං නමිනාරං ඇඹුල්නාරං. පංචමහා පර්වත තමයි වේහාර වේපුල්ල පාණ්ඩව ඉසිගිලි ගිජ්ජකුට. එතකොට පංචමහා ගංගා තමයි ගංගා යමුනා අචිරවති කාරගු මහි. එතකොට පංචායුතු තමයි පාරාවලලු දුන්න කඩුව මුගුරු තෝමර. විදුල විදුල විදුල විද්‍යාව භාෂාව ගැන ඉංග්‍රීසියෙන් ඔබට යමක් කියන්න කසුනිනංගි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් කසුනිනංගි මේ අවස්ථාව ඔබට. Science. Science is a vast field. It has various branches that have been broadly divided into natural science, formal science, and social science. Science includes the study of structure and the behavior of natural and physical aspects. Science has changed the world for good. Many scientists continue to do experiments and keep coming up with various inventions. While these inventions have been made life easier for the humans, science is the best thing I have ever seen in the developing world technology. විදුල ළමා ලෝකයයි සතුටු සිනාසාගරේ විදුල ළමා ලෝකයයි සතුටු සිනාසාගරේ ලෝකයේ හොඳම දේ දරුවන්ටයි දැයිහි නුවනැස විදුල ළමා ගුවන් විදුලිය. Yes, I can. Yes, I can. Hello, hello, hello, hello, how do you do? I'm glad to be with you, and you, and you, and you. Today is a beautiful day, and I hope every day which coming to our life is so special to our life. And I hope this day will give you something to your life so special. You are listening to Vidula Children's Radio. And also you can join with us www.slvz.ak and again www.slvz.ak vidulafm.blogspot.com. Jolly fine are we. There's none so rare as can compare with the king and his fiddlers three. What did you think about our beam? Uh, so I think you can call to us and you can exchange our details and talk with us today. Jack and Jill went up the hill to fetch a pail of water. Jack fell down and broke his crown, and Jill came tumbling after. Up Jack got and home did trot as fast as he could caper. He went to bed to mend his head with vinegar and brown paper. Jill came in, how she did grin to see Jack's paper plaster. Mother vexed did scold her next for causing Jack's disaster. Jack and Jill went up the hill to fetch a pail of water. Jack fell down and broke his crown, and Jill came tumbling on. අලුවනේ පාර යනකොට අපි දකුණු පැත්තෙන් විතරක් යමු. ඒවා හොඳ පුරුදු. දැන් වෙලාව කීයද? දැන් වෙලාව සවස 4 පස්සේ විනාඩි 32යි. මෙන්න ඔබට පෝෂණ පණිවිඩයක්. උදෑසන ඔබේ මව ඔබට ලබා දෙන කිරිවීදුරුව හෝ කොළකැඳ වීදුරුව ප්‍රතික්ෂේප නොකරන්න. ඔබේ මුළු දවසම ජීවයෙන් පිරෙන්නේ අම්මාගේ සෙනෙහසිනේ. අපි දැන් ලස්සල ළමානාට්‍යයක් රැස්විඳමු. පුහොල් හොරා කරෙන්දනේ. ඔන්න එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනය කෙනෙකුයි හිටියා. මේ දෙන්න බොහොම සමගියෙන් ගොවිතැන් කරගෙන දැහැමෙන් ජීවත් වුණා. ගමරාල තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න එලවලු කොටුවක් වගා කලා. ඒ එලවලු කොටුවේ එලවලු වර්ග බොහෝමයක් තිබුණා. වට්ටක්කා අල බත්තල මං්යොක්කා පුහුල් වම්බටු මිරිස් වගේ ජාති ගොඩක් තිබුණා. ඔය කොළ පොහොර ගොම පොහොර වගේ දේවල් තමයි වගාවන් සරු කරන්න දැම්මේ. ඊට අමතරව නිතර වතුර දමල පොළව තෙත් කලා. වේලුණු කොළ ඉවත් කලා මේ විදිහට ගමරාල බොහෝ මාදරයෙන් තමන්ගේ එළවලු කොටුවට සාත්තු සප්පායම් කලා. ගම හාමිනයගෙන් ගමරාලට හොඳ සහයෝගයක් ලැබුණා. ඒ නිසාම එළවලු කොටුවේ ගස් වැල් පලින් බරවුණා පලදාව වැඩි වුණා දවසක් ගමරාල ගමහාමිනයට මෙහෙම කිව්වා. <clears throat> මෙදා පාර අපේ කොරටුවේ වෙනදටත් වඩා බොහොම සරුවට අස්වන්න තියෙනවා. ගෙදරටත් ගෙන වැඩිපුර හරිය පොලට ගෙනියන්නයි මයි කල්පනාව. අලු පුහුල් වැලේ ගෙඩි පිරිලා මම මම අදබුදේ දැක්කා එක ගෙඩියක් බොහොම සරුවට ඇදිලා තියෙනවා. එක ඒක ඒක අපට සතියකට විතර ඇතිමයි හිතේ. අපි හෙනම් ඒ පුහුලෙන් කන්නත් අරන් ඉතිරියෙන් පුහුල් දෝසි ටිකක් හදලා දෝනියන් දැට ගෙනියමු. දෝනිත් හරි කැමතිනෙම පුහුල් දෝසිකන්න. ගමහාමිනේ කිව්වා. මෙදා පාර පුහුල් ගෙඩි ටික හොඳ ගානකට දීගත්තොත් වැඩපුර කියක් හරි අතර ගන්න හැකි. මං මං හාමිනයට චීත්තෙකුයි හැත්තෙකුයි මහගන්න හොඳ රෙද්දක් කරන් දෙන්නකෝ <laughs> එහෙම කිව්හම ගමහාමිනයට ගොඩක් සතුටුයි ඔන්න ඉතින් පහුවනිදා ගමරාල ලොකුවට හැදිල තිබුණ පුහුල් ගෙඩිය නෙලාගෙන එන්න කියලා හිතාගෙන කොරටූ පැත්ති ගියා ආ <clears throat> අනේ අනේ දෙයනේ ගමරාලට ඉබේම කියවුණා. ඔහුට හරිම පුදුමයි. හොඳට හැදිලා තිබුණ පුහුල් ගෙඩිය ඊයත් තමුන් එනකොට තිබුණනේ. දැන් ඒත් ඒක නැහැනොවෑ. ගමරාලට හරිම තුකයි. ඒ වගේම බොහෝම තරහයි. කවුද දෙයනේ තකොට මගේ පුහුල් ගැඩිය හොරගන් කළේ. ඔහු හෙමින් හොඳ හෝදිසියෙන් වටපිට බැලුවා. අවට ගස්කොලන් පොඩි වෙලා තියෙන හැටි දැක්කා. ගමරාල ගෙදරකයේ මේකට මොකක් කරන්නේ කියලා කල්පනා කරමින්. ඉතින් පුහුල් නෙලාගෙන එන්න කිය ගමරාල හිස්සතින්ම එනවා ඈත තියාම ගමහාමිනේ දැක්කා. ඇයට පුදුම හිතුනා මොකද ගමරාලට අසනීපයක්වත්ද ඇය කල්පනා කළා හාමිනේ හාමිනේ හාමිනේ බලන්නකු හාමිනේ අර හොඳට හැදිලා තිබුණු පුහුල් ගෙඩිය ඒ රාත්‍රයේ කවුරු හරි හොරකං කරලනව මොනවා හොරකම් කරලා ඇයටත් ඉබේටම කියවුණා අපි අපි කොහොමද මේ හොරා කවුද කියලා හොයා ගන්නේ ගමරාල දුකෙන් වගේම තරහෙන් ඇහ්වා. පොඩ්ඩක් ඉන්නකෝ මම ඕකට පිළියමක් කල්පනා කරලා කියනකල් ගමහාමිනේ එහෙම කිව්වා. ගමරාල දන්නවා තමන්ගේ හාමිනේ බොහෝම නුවනක්කාරි කියලා. ගමහාමිනේ කලබල නොවී හිමින් සේරුව මේ ගැන කල්පනා කළා. ඇයට හොඳ අදහස්සක් පහලබුණා. හරි මං කියන්නංකො යස උපායක් අපේ අර පොඩි සීනුවක් තිබුණනොෑ. අපි ඒ සීනුවක් ගහලා ගම මැද්දට යමු. එතකොට ගමේ මිනිස්සු මොකද බලන්න රැස්වේවි නොය. ඒ වෙලාවට පුහුල් හොරා කරෙන්ඩැනේ කිය කිය හොඳ සෝදිසියෙන් බලමු. ගමහා මෙනේ තමන්ගේ අදහස්ස ගමරාලට ඉදිරිපත් කලා. ඔන්න ඉතින් ගමරාර රතු ලේන්සුවක් ඇරන් ජටාවක් පැඳගත්තා. අර කියාපු සීනුවත් අතට ගත්තා. දැන් ඔන්න ගමරාල සීනුව නාද කර කර ගප පැත්තට යනවා. ගමේ මිනිස්සු එකා දෙන්න මේ මොකක්ද බලන්න ගම මැත්තට ආවා. දෙන්න දෙනෝ දෙනෝ දෙන්න දෙනෝ දෙනෝ මෙන්න මෙහෙ වඩෝ පුහුල් හොරා කරෙන් දැනේ පුහුල් හොරා කරෙන් දැනේ දෙන්න දෙනෝ දෙනෝ ඔන්න ඔය විදිහට කිය කියා ගම්මරාල බොහෝම විපරමින් වටේ රැස්වෙලා උන්න උදවියදිහා බැලුවා. එතකොටම එක මිනිහෙක් තමන්ගේ කරාත ගෑවා. ආයිත් පාරක් කරාත ගෑවා. නැවත නැවත තමන්ගේ කරදිහා හොරහෙන් බලපින් කරාතගානා ගමරාල දැක්කා. ඉන් පස්සේ මේ කෙනා මීට තමන්ගේ අමුඩ ලේස්ුවෙන් කරපිහ දැම්ම. ඔන්න එතකොටම ගමරාල පැනපු ගමන්ම ඒ මිනිහ බල්ල ගත්තා. <coughs> උඹ තමයි හොරා <coughs> උඹ මගේ උඹ මගේ පුහුල් කෙටිය හොරකං කර කරේ තියාගෙනත්තාව ඒක නොවෑ හොරෙන් බල බල කරපිය දැම්මේ පස්සේ ගමරාල මේ මිනිහව ගම්මුලා දෑනියට බාර දුන්නා ඔහු නඩුව විභාග කරන වෙලාවේ අර මනුස්්‍යයා පිළිකත්තා කිය පිළිකත්තා තපන් පුහුල් ගෙඩිය හොරකම් කළ බවට පසුව හොරාට කැඩූ පුහුල් ගෙඩිය ඔලු උඩ තියාගෙන මං මීට පස්සෙ හොරකම් කරන්නේ නැහැ කියමින් ගම වටේ යන්නට නියම කළා. එසේ ගම වටේම ගොස් ගමරාලගේ ගෙදරට එම පුහුල් කෙටිය පාර දෙන්නට නියම කළා. ඔන්න ඉතින් පේනවනේ හොරකම් කරලා එක කවතාවත් හංගකනන්න ලැබෙන් නැහැ කියලා. තමන් හොරකම් කලා කියලා තමන්ගේ හිත දන්නවනේද. මේ අලු පොහුල් කතාව නිසාම පසු කලෙක පොහොල් හොරා කරෙන්දනේ කියලා පිරලුකුත් ගැමියන්ගේ බස්වහරට එකතු වුණා. මහමකට යහමගක්. මාගේ නම තරුෂි තරුෂි ඔය මොනෝද බස්සක ලියන්නේ මේක මගේ ශීට් එක හැමදාම් මම යන්න මේකේ ඉතින් මම මේක මගේ නම ලියනවා ඔයාට මොකද ඒක වැරදීනේ ඔහොම කරාම ඔය බස් එකේ ශීට් එක කැත වෙනවනේ මහමකට යහමගක් මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්. Yes, I can. yes, I can. ඔව්, මට පුළුවන්. ඔව්, ඔබ නිරෝගී කෙනෙක්. ඔබ එහෙම හිතන්න. ඔව්, මම නිරෝගී කෙනෙක්. අද යස්සයිකැන් විශේෂාන්ගෙන් අපේ බදාදා ළමා පිටිට ඔබ හමුවට එන්නේ තවත් පුංචි යාලුවෙක්. ඉතින් නංගි අපි රටට වැහෙන කියමුකවාගේ නම. පස්සන්ගේ හඳුන්ගේ. නංගේ ඉගෙනගන්න මොන පාසලේද එතකොට නංගේ අද අපේ බදාදා ළමා පිටියට කියන්න සූදානම් වෙලාවෙ මොකක්ද සිින්දුවක් නේද? කියමුකනන්කි බලන්න. පහනතියා බුදු සාදුටයි මිදිරිවේ සමදා දෙන්නා ගෙදඉන්නෙනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා අපි කෝච්චියේ විරිඳු කියනට යනවා අපි කෝච්චියේ විරිඳු කියනට නැට යනවා ඉගෙන ගන්න ආස වුණත් ඉස්කෝලේ පහු කරලා යන්නේ අපි දිහා වත් නොබලා අම්මා රැකගන්නේ අපි කවි කියලා පහන තියා බුදු සාතුට හිමිදිරිවේ සැමදා දෙන්නා ගෙතරින් එනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා අපි කෝච්චියේ ඉරිඳු කියන්නට යනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට යනවා බිංගේ තුල කළුවර වී පුරුදු වෙලිය ළඟ එනවා කොළඹට යන කාටත් තිසරණ පතලා මෙන් වැන්ද සැලපන්න බැඳලා පහනතියා පුදු සාදුට හිමිදිරිවේ සැමදා දෙන්නා ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා අපි කෝච්චියේ විරිඳු කියන්නට යනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට යනවා වාසනා සෙවන සදන දිය සිඳෙනා පවස නිවන මරු කතරක් වී දකින්න කැමැතිද නුඹ මේ පින්බිම විදුල ළමා ගුවන් විදුලිය අපි දැන් අහන්න සෝදානම් වන්නේ සින්දුකේ පුංචි කිටී කියන ලස්සන කතාවක්. සින්දුගේ පුංචි කිටි. එකමත්ය කාලෙක සින්දු කියලා පුංචි ගැහුල්ලමේ හිටිය. එයා ගොඩක් කරුණාවන්තයි. ඒ වගේම කීකරුයි. එයාට පුංචිම් පුංචි හරිම් වක්කාර පූස්පටියක් හිටිය. එයාගේ නම කිටි. හැමදාම ගොඩක් තක වැඩ කරන මෙයා පුරුදු වෙලා හිටියා. සින්දු හැමදාම් කිටීට අවවාද කරත් කිටී නම් කිසිම දෙයක් ඇහුවේ නෑ. කොච්චර දගුණත් සින්දුට කිටීගෙන් තිබුණ ආදරය නම් අඩුනේ නෑ. එක් දවසක් සින්දු අම්මත් එක්ක පන්සල් යන්න ලෑස්ති වුණා. ඒත් වාර්වි භාග අතළඟ නිසා සින්දුට පාඩ කරන්න ගෙදර නතර සිද්ධ වුණා. ඉතින් අම්මාව පන්සට පිටත් කරපු සින්දුකේ පො සින්දු පොත්තත් පොතක් අරන් අඹ ගහ හෙවනේ පාඩම් කරන්න පටන් ගත්තා. ටික වේලාවකින් ඕම පාඩම් කරනකොට ගේ ඇතුළ ලොකු සත්වයක් ඇහුණා. සින්දු පාඩම් කිරීම පැත්තකින් තියලා හෙමින් හැමින් ගේ ඇතුළට කියා. සින්දු සද්ද ඇහෙන පැත්තට කිට්ට වුණා. බලනකොට කිටි සින්දුකේ පොත් මේස උඩ නැගලා පොත් ඔක්කොම පෙරලලා පිළිවෙල පිළිවෙලට අස් කරලා තියපු මේස දැන් අවුල් ජාලයක් වගේ සින්දුට හිතුනා හිතා ගන්න බැරි වුණා කිටී මොකක්ද මේ කළේ කියලා. මේසේ වුට ඉඳලා හූනික් බිමට පෙල්ලා දුවනකොට තමයි සින්දුට හරියට මොකක් දුනේ කියලා තේරුණේ. හුණාවත් කටින් අල්ලාගෙන මුළු කාමරයම පෙරලලා උජාරුවෙන් සින්දු ගාවට ආව කිටීගෙන නම් සින්දුට හුඟාක්තරයි. ඒත් කිටී කකුල් දෙකේ එතිලා පුරපුරු ගෑවාම සින්දුට කිටී කරපු ඔක්කොම් වැරදි අමතක වුණා කිටීගේ හුරුතලේ හින්දම සින්දු කාම්රය අවුල් කළේ එයා කියලා පිළිගත්තා. ඒ නිසාම අම්මා ගෙදර ආවාම සින්දුට හොඳ කෝට් පාරකුත් ලැබුණා. මේ කතාව අපිට ලියලා එව්වේ විශ්මිතරූෂා හෙට්ටි ආරච්ච ආරච්චයක්කා. ඉවසලා ඉවසල ඉවසල බැරිම තැන තමයි තාත්තේ පුත්තේ. අන්න එතන තමයි ඉවසන්න ඕන හොඳම තැන සදහම් සුරකින එතහම් අදහන් සුදනන් හැම දෙන්න දහමින් සුරකෙන සැමට ගුණ නැන දෙන්න ඇසුරක් සෙවූ රටටම විදුල කිසුරක් අහමු දැන් වෙලාව කියද කියලා. දැන් වෙලාව සවස හතර පසුවී විනාඩි හතලිස් සටයි. අද අපි සූදානම් පුංෂි ඔබව සිංහරාජ වනන්තරය පිළිබඳව දැනුවත් කරන්න. ලෝකවුරුමයක් ලෙසින් එක්දස් නමසි අසු අටේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් හාරසී පස්වනි නම් කිරීම වශයෙන් හඳුන්වා ඇති සිංහරජ වනාන්තරය ඒ භූගෝලිය පිහිටීම අනුව ජෛව විවිධත්වය අතින් උසස්ම ගණයලා සැලකෙන වන පද්ධතියක් වෙනවා. ජලාධාර ප්‍රදේශයක් මෙන්ම අතිවිශාල ශාකවර්ග ප්‍රමාණයක් දක්නට ඇති මෙය මිල කලනවැකි ජාන සංචිතයක්ද වෙනවා. එසේම වනපද්ධතියක් ලෙස සත්ව හා ශාක පරිණාමය අකණ්ඩ පැවැත්මක් මේ තුළ පවතිනවා. දිවා කාලයේදී මේට පිවිසෙන්නන් හට නිමදව රැහැයියාන්ගේ සහ කුරුල්ලන්ගේ හඬත් වනපෙත අතරින් ඇසෙන්න්නා වූ ස්වාභායක දිය කඳුරල ශබ්දයක් නිසාම ගතට සිසිලස හා හිත ඉසට සෙවන දෙන අතිශය ස්වභාවිකත්වයක් මතු කරනවා. කලබලකාරය ජීවුණ රටාවෙන් මිදී දැහැන්ගතවීමට තරම් වූ ස්වභාවිකත්වයක් ගුණ කරගත් මෙම සොඳුරු වන පෙත ශ්‍රී ලාංකයන් වන අපට උම වූ ස්වභාවිකදායක් දක්ද වෙනවා. සිංහරාජ වනාන්තරය වූ කලි තෙක් කලාපිය වැසි වනන්ත්‍රයක්ද වෙනවා. උද්භිත විද්‍යාත්මකව මේවා හඳුන්වන්නේ නිවර්තන තෙත් වනාන්තර ලෙසය. අප රටටම පමණක් ආවේනික සත්ව හා ශාක ගණනාවක්ද එම වනය තුළ ඇති අතර තවමත් හඳුනාගෙන නැති ශාක සතුන් හා ශුද්ධජීවින් රසකගේම පැවැත්මට උචිත වන ශේම භූමයක් ලෙසද මෙය පවතිනවා. එසේම ලෝපුරා සිටින පරිසර හිතකාමීන්ගේ සහ පරිසරවේදීන්ගේ අවධානට යොමු වූ සදාහරිත වනාන්තරයක්ද වනවා. ජෛව විවිධත්වෙන් පොහොසත් සිංහරාජ වනාන්තරය එක්දහස් නවසේ හැත්ත පහේදි රක්ෂිත වනාන්තරයක් ලෙසත් එක්දහස් නවසේ හැත්ත අටේදී මිනිසා ජෛවගෝලිය රක්ෂිතයක් ලෙසත් නම් කරන ලද අත්තර එදස් නොස්සය අසු අටේදී ජාතික උරුම වනභූමයක් ලෙසද නම් කරනවා. ලෝකොරුමයක් ලෙසද නම් කොට ඇත්තේ ඒ වසරදීමයි. නමුත් මෙහි කනකාටුදාය කරුණක් වන්නේ මෙවන් වැදකච්ඡාතික උරුමැන් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව තුළ පවත්වා අවබෝධය අඩුකමයි. කෙමෙන් ජනගහන වර්තනයත් සමගම මිනිස් අවශ්‍යතාවන් සඳහා මෙවන් ස්ථානයන් ආක්‍රමණය කිරීමක්ද සිදුවනවා. එබැවින් මේවා ආරක්ෂා කර ගැනීම සඳහා රජයමින්ම පරිසරහිතකාමී සංවිධාරද ප්‍රබලව ඉදිරිපත්වීම අවශ්‍යතාවක් පවතිනවා. එසේ නොවනහොත් මෙවන් උරුමයන් සදහටම අපෙන් ගිලිහි යනු ඇති බවට නොවනුමානයි. ඒ වගේම අපගේ ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වනාන්තරය ගැන දැරුවේ මෙවන් අදහසක්. වනාන්තරය වූ කලි අසීමිත දයානුකම්පාවකින් හා පරිත්‍යාගශීලී භාවයකින් යුතු අපූරු ජීවයක්. සකල ජීවීන් හට රැකවරණය සලසන්නා වූ එය පොරෝපහරින් සිය විනාශය සලසන්නා හට පවා සෙවන දෙනවා. අප අම්මා සිනහස පිරි අම්මා සෞසත නිති සනහා ඔබ පිටිනිති සරු කෙරුවේ වතු පිටිනිති සරු කෙරුවේ අද උපන්දිනය සමරන පුංචිඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. මේ ළමාපිටියේ අපේ සුභ ප්‍රාර්ථනයයි. කරන පුංචියඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. පුංචි යාලුවන්ට මතක ඇති අද බදාදා ළමා පිටෙන් ඔබව විවිධ කරුණු කාරණා ඔස්සේ ඔබේ දැනුම දියුණුකු වන්න ආකාරයෙන් අපි ඔබට රසවත් කරුණු ගෙනාව ඒ වගේම ලස්සන නාට්‍යයකුත් ඔබ වෙනුවෙන් අපි ගෙන ආවා. ඉතින් මේ ගුවන් කාලය වෙන්වන්නේ අද අපේ බදාදා ළමා පිටිය නිමා කරන්න. ඉතින් අපි හෙටත් හමුුව මොපේ බදාදා ළමා පිටිය තුළින්. අපි දැන් සූදානම් අද ඔබට බදාදා ළමා පිටිය ගෙන අපි කවුරුන්ද කියලා මතක් කරන්නට. මම කොට්ටාව ආනන්ද විද්‍යාලේ කුෂාණි සඳමිනි. මම හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීටේ දුලාච්චාමර. මම කොළඹ දර්ෂ්ටන් විද්‍යාලයේ සිහත් ලක්නුල. මම කොළඹ අනන්ද බාලිකා විද්‍යාලේ නත්තාරි ඇලප්පෙරුම මම කොළඹ කොළඹ විශාකා විද්‍යාලේ නිහාරා තරණසිනහ මම ගල්කිස සස්බාල් විදුහලේ දිහිනිසනාය මම විදුර විදුහලේ කසනි නර්මදා කුරුළුගම මම කොළඹ ආනන්ද බාලිකාවේ තෙහන්සා යුත්මිනි මම කොළඹ මියසස් විද්‍යාලය පසංගි හඳුන්ගේ එස්සමකින් මම කම්පහරත්නා පෙළි පාලිකා විද්‍යාලයේ දැහැමි ප්‍රාක්්ථනා බේරක්න. බොහෝදේ ඉගෙනගන්න ඉගෙන නොගත් බොහෝදේ ඇති බව දැනේවි. අඩුවෙන් ඉගෙනගත්තම හිතෙන්නේ අපි හැම දෙයක්ම දන්නව කියලා. අනේ සිතුවිල්ල අපි අපේ වැඩිසටහන ආරම්භේදිත් ඔබට මතක් කලා එහෙනම් අපි හැමෝම ගිහිල්ල එන්නම්. අත බදාදා ළමා පිටි නිෂ්පාතනය කළේ ඉඳුනිල් ජයවර්තන මාමා. එනම් යාළුවනේ අපි හෙටත් හමුයමු. ඔබ සියලු දෙනාටම අයිබෝවන්!